අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරන විදිහට කුමුදිනීගෙන් දේරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න 17ක් තියෙනවා ඊට අමතරව කෑම ගැන ප්‍රශ්නයක් අහලා තිනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රශ්වාසය ශ්වසනාලය ඔස්සේ ලබා ගනිමින් භාවනාව ආරම්භීමි. මද වේලාවකින් නාසිකාග්‍රයේ ඔස්සේ තරමක් කර්මස්ථානයේ වැටෙන්නට විය. ඉන්පසු ක්‍රමයෙන් එය මුහුණ පුරා දැනෙන චලනයක් ලෙස පැමිණ හිස් මුදුනින් ගැස්මක් ලෙස කෙලවර වන්නට විය. මම මේ හිසේ ගැස්ම දෙස අවසානය යොමු කරමින් සිටියෙමි. අවධානය යොමු කරමින් සිටියෙමි. මෙම හිසේ ගැස්ම ක්‍රමයෙන් සැඟවෙමින් ගොස් කළු පසුබිමේ සුදු සුදුවතින් සුදු තිත් පෙනෙන්නට විය. ස්වාමින් වහන්ස මා දහවල් කල භාවනා කරද්දී කහ පැහැතිව දුටු වේද මෙම දර්ශනයමය. මෙය අවට ආලෝකය ඔස්සේ දෙනෙත් දෙනෙත් වෙත ලැබෙන තාත්වික සංඥාදයි වරක සිටේ. කෙසේ වෙතත් මෙම කළු පසුබිමේ සුදු තිත් රූපවාහිනී යන්ත්‍රවල කාර්මික දෝෂ නිසා හටගන්නා ඒවා වැනිය. මේ දර්ශනය මද වේලාවකින් විවිධ හැඩතල ගත්තේය. එක්වරම මාගේ ඇසිපිය අනුචානුගව ඊතා අධික වේගයෙන් ගැසෙන්නට පටන් ගත්තේය. මෙය කෙලවර වූයේ මාගේ දැස්පියන් බලහත්කාරයෙන් විවර කරමින්ය. ප්‍රශ්නය මා වැරදි පාරක ගිය නිසා මෙලෙස දැස් විවර වී භාවනාව නතර වුණේද? තෙරුවන් සරණයි. මේක අර ආනපානයේ විවිධ ස්වරූප ආකාර පෙන්නනා වගේ ඉඳපු ගස් දෙක පියවිලා ගල් වෙලා ලොක් වෙනවා සමහරට ගැහෙන්න පටන් ගන්නකොට ඇරෙනවා. මේ ඔක්කොම මේ වෙනස් වෙන බව, අනිත්‍ය බව නැත්තම් මට ආණ්ඩු මට්ටු කරන්න බැරි බව මේ හැම එකක් යෝගාචර සාමාන්‍යයෙන් සැක කරනවා. ස්වභාවයෙන් සිද්ධ වෙන හැම දෙයකම යෝගාචරය හරස් කපනවා. හරස් කපන හැම වෙලාවෙම සැකයක් උපදිනවා, ශ්‍රද්ධාව අඩු වෙනවා. මේවා සැක නොකර යන්න අරින එක තමයි සද්ධාව කියන්නේ මෙතන. ඒකට භාවනාවේ බාධාවක් වෙන්නේ නැහැ. ඒක දිගට ගලනවා. මේක ඉතින් මොනව සිද්ධ වුණත් යෝගාචරය අපපටිවාණිතාවයේ සන්තුට්ඨිතාවයක් ඇති කරන මේ හැරිලා බලන් හදන උරිසට උඩින් ආපු ගමන හොඳ කියලා. ඉතින් ඒක වෙන්නේ කාලේ නාස්තිනු. ඉතින් ඒක සාමාන්‍ය ස්වභාවයේ අරසා පිළිබඳව. නමුත් ඒක සද්ධාවේ අඩුකමක් කියලා හිතාගන්න. එනිසා මේ වගේ වැඩවලට යනකොට කාය ජීවිත নিরপেক্ষව ඒ ඇස් දෙක ඇරුණත් වැහුණත් ගැහි ගැහි තිබ්බත් ආශ්වාස ප්‍රශ්වාසයේ කහ පාට උනත් කළු පාට උනත් ඉත් වගේම පෙනුනත් කහ පාට පෙනුනත් ඔක්කොම මේ වෙනස් වීමක ලකුණු කියන එක මේ සමස්තය වෙනස් වීම කියන වචන ඇතුළේ දාගත්තට පස්සේ ඒක එච්චර ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඒක නිසා එවැනි ශද්ධාවකින් සූදානමකින් ලෑස්ති සූදානම් ශරීරයෙන් ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ මා සහභාගී වූ පළමු භාවනා වැඩසටහනයි. සතිය නිවැරදිව පිහිටවා ගැනීමෙන් Tamanට සුදුසු එනම් හුස්ම හිත පිහිටුවා ගැනීම, හුස්ම හෙලීම හිත පිහිටුවා ගැනීම ගැනීමෙන් එම කමටහන නිසියාකාරව සිදු කර ගැනීමෙන් හිත සමාධිමත් වී සෝවාන් මාර්ගඵල ලබා උතුම් නිර්වාණය සාක්ෂාත් කරගත හැකිදයි ගෞරවයෙන් විමසා සිටිමේ මේ විමසා සිටින්නේ තවත් බොහෝ අවස්ථා පසු කිරීමට ඉඩ හැකියාව ඇද්දැයි සිතමිනි. ඒ ඒ පිළිබඳව දැනුවත් වීමට වීමට බවද කරුණාවෙන් විමසා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. ඒක කරලා බලමු දවස් 10. බලනකොට වෙනසක් නැවද නැද්ද කියලා බලන්න. ඉස්සෙල්ලා මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ගියාම ඒ කියන්නේ සත්‍ය පිළිබඳ සැකයෙන් කතා කරන්නේ. සාධාරණයි. මොකද මේ සතියකට මෙච්චර වැඩ කරන්න පුළුවන්ද කියන එක සැකකට යුතු දෙයක් වශයෙන් තමයි පේන්නේ. ඒ නිසා තමයි අපි මෙතෙක් කල සංසාරේ තිටියේ. මොන මොනවා නිසානේ සැකේ නිසා. හරියට වැඩේ කරන ගමන් ඉදිරියට යන ගමන් ඒත් සැක කරනවා. මොකද සැකේට කිසිම පදනමක් අවශ්‍ය නැහැ. ඔක්කොම හරි ගිහිල්ලා තියෙද්දිත් සැක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක වෙනුවට සද්ධාව පිටුවා ගන්න තමන් තමන් කරන දෙයට ගෞරව කරන්න මේ තමන් කරන දේ දෙකට දෙතාවරෝ මේකෙ මෙච්චර දේවල් කරන්න පුළුවන් වේද කියලා සැකේ තියෙනවනම් ඒක ඉති වහකෑව වගේ තමයි. අයිසාමේ කරන දේ බුදුහාමුදුරුවෝ මේ ඒකායන මාර්ගයේ කියලා සාතික කළ දීපේක පිළිබඳව මේ කරන සැකේ එනකොට සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මෛත්‍රී කරන ගමන් මගේ හිතේ द्वේෂය තියෙන කියලා කියනවනක බුදුහාමරණ කරන නිග්‍රහයක් කියලා. යම් කිසි කෙනෙකුට මෛත්‍රී කරනකොට මගේ හිතේ වෙහෙසක් තියෙනවා කියනක බුදුහාමරණ කරන නිග්‍රහයක් කියලා. මොකද වෙහෙස තියෙන අනුකම්පා හිතේ වෙහෙස තියෙන බෑ. මෛත්‍රී හිතේ ද්වේෂය තියෙන බෑ. වගේ සති හිතේ සැක තියෙන බෑ. ඒකට බුදුහාමරණට මේ ධර්මයට අගෞරව කරා වෙනවා. ඉතින් ඒ නිසා ආනිසංස ලැබෙන්නේ නැහැ. ආනිසංස ලැබෙන්න කරන දේ අදහන්න. තමන් කරන දේ අදහන්න. ඒකට තමයි ඉවසලා තා මේ දවස් අහ ඉඳලා බලමු ඔය කියන විදිහට සෝවාන් වේද නැත්නම් සෝ අහං වෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න මම කියලා පුම්බන්නත් ඉඩ තියෙනවා. කොයි එක හරි හැබැයි මොනවා හරි වෙනවා කියලා නම් මට කියයි. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ගැනයි. මම තෙමසක සිට ආනාපාන සති භාවනාව පුහුණු කරගෙන ඉන්නෙමි. එහෙත් එය නිවැරදි ක්‍රමය නොවන බව වැටහි මග සොයන සොයා යන විට නිස්සරණ වනයේ භාවනාවට පැමිණි මෑණි කෙනෙකුගෙන් ඔබ වහන්සේගේ භාවනා කමඨහන පිළිබඳව CD එකක් ලැබී ඒ ආසා මේ වනතුරු gedara සිටම කරගෙන ආවෙමි. මාගේ ප්‍රශ්නය ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී කීවේ කමඨහන් අසා දැනගෙන ඉදිරියට යාම නිවැරදි වන බැවින් විමසන්නට සිටුනි. මම ආනාපාන සතිය තුල සංසිඳුනා දැනගත් මොහොතේ සිට ඒ තුල පැය එකහමාරක් දෙකක් ගතවන තෙක් ඉඳීමට හැක. එහෙත් ඉදිරියට එහෙම කරමින් යෑම නොව කරන්නේ කුමක්දැයි ඔබ වහන්සේගෙන් කමඨහන් ඉල්ලා සිටිමි. මම නිස්සරණ වනයේට පැමිණියේ මෙම වැඩසටහනටයි. මෙතෙක් මෙලෙස කරගෙන ගියමුත් ඊයේ සිට වාඩි වී අරමුණට සිත වශී කරගත් ගමන්ම සංසිඳී අරමුණේ අවසන් වනතෙක් සිටිය සිටිය හැක. කකුලේ වේදනාව දැනුණත් ඉරියව් මාරු කරත් අරමුණ වෙනස් නොවේ. සමාහිත සිත එලෙසමය. මා ඉදිරි පියවර කරගෙන යා යුත්තේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාවේද එලෙසම කරගෙන යන අතර ඉන් මාරු වී පරයන්කය ද කරගෙන යමි. මේ තරමට මේ සිත මෙල්ල කර ගැනීමට උපකාර වූයේ ඔබ වහන්සේගේ කමඨහන් මාර්ගයයි. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂත් පතන අතර පතන බෝධියකින් නිවන් දක්වා දකීවායි පතමින් මග පෙන්වූ සැමටද මාර්ගය අවබෝධ වේවායි ආශිර්වාද කරමි. ඔය මේකේ සටහන්කත් වෙන කමඨාන් අසා ගන්න කියලා ඇත්තට මේ කියන්නේ කමඨාන් සුද්ධ කර ගන්නවයි කියලා කියන්නේ. කමඨාන් සුද්ධ කිරීම හරි හොඳයි. ඒක තමයි Tamanට විශ්වාසයේ චිත්ත ශක්තිය වැඩෙන්නේ. ඉතින් මේ විදිහට Tamanට වාඩි වෙච්ච ගමන් හිතේ සමාහිත බවක්, tempatකමක්, විවේක ගතියක් ආවනම් බලන්න මේ කලබල හිතද ඕනේ තමයි සම්පත් හිතද. ඒ දෙකෙන් කොයි එක හරි දැන් කැමැත්තකට යන්න පුළුවන්. ඉතින් කලබල හිත ඕනේ නම් අතීතය ගැන හිතන්න, අනාගතය ගැන හිතන්න, අරයා ගැන හිතන්න, මෙයා ගැන හිතන්න. ඒක කලබල වෙනවා. තැම්පත් වෙන්න ඕන නම් මේකේ තියෙනවා කැමැති එකට යන්න. ඒක එක. Tamanට Tamanට දීලා තියෙනවා එකක් තියුණු මනුස්සයල දැන් කොණ්ඩේ දෑතට බඳින්න පුළුවන් මට්ටමට අවිලා තියෙනවා. මේකෙන් කොයි එකටද වඩා මනාප කියන එක බලන්න. දෙක එimhe සමාහිත හිතක් ඇතුළට පස්සේ පැය දෙකයි කියලා ගාණක් නැහැ. ඉරියව් මාර්ගයටයි කියලා ගාණක් නැහැ. අරමුණ මාර්ගයට ගන්න මේ සමාහිත හිත තියෙනවා. ඒක ඒක අවශ්‍ය නම් දිගට පවත්වන්න. සක්මණෙන් නැගිට පරියන්කින් නැගිට කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අඩු පොඩි හැලහොල් හැලහොල් මනක් වුණාට දිගට යනවා. ඒක නිසා ඒක මේ කොහොමද පැය දෙකට සීමා වෙන්නේ? ඒ අපිට සම්ප්‍රදාන කුල ඉඳගෙන ඉන්න එක විතරයි භාවනාව කියන රාමුවේ ඉඳලා කතා කරලා තියෙන්නේ. ඒ නිසා මේ tempත් වීම හොඳ නම් වැඩි කරන්නේ. ඒ වැඩි කිරීම සඳහා බලන්න ඉඳගෙන විතරද ගන්න පුළුවන් කියලා ඕනේ ඉරියව්වක පුළුවන්ද කියලා ওই ලියුමේ අන්තිම පරිච්ඡේදයේ ලියලා තියෙන වාක්‍ය තුන හතර විදියට ඉරියව්ව මාරු කරත් අරමුණු මාරු කරත් මේ සමාහිත බව කැඩෙන්නේ නැහැ නේද කියලා පැත්තට බැලුවොත් ඒත් ওই සමාහිතකමටම කරන අනුග්‍රහයක්. ඒ නිසා මේ දීලා තියෙන එක මේ ප්‍රශ්න කරුගෙන් අහන තියෙන ප්‍රශ්නේ තමයි මේ ලැබිච්ච භාවනාවේ ලැබිච්ච මේ සමාහිතකම ප්‍රශ්නයක්ද උත්තරයක්ද කියන එක. ඉතින් ප්‍රශ්නයක් නම් අමතක කරලා දාන භාවනා ක්‍රමය ඒකල පෙර පරණ පොදු විදිහට බත් කාලා ගෙදර ගිහලා බුදිය ගන්න එකයි තියෙන්නේ. මේක උත්තරයක් නම් වැඩි කරගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මා පරයන්කයට වාඩි වී මම දැන් මෙතන යන්න මෙනෙහි කොට වාඩි වී සිටින ඉරියව්වට සිත යවමි. ඊට පසුව ආශ්වාස ප්‍රශ්වාසයට සිත තබමි. ඒ සමගම එය සිටිවිලි වලින් යටපත් වී ඊට පසුව විචිත්‍ර රූ සටහන් මනස ඉදිරියේ දිස්වේ. සමහර පරයන්කවල රූ සටහන් කෙතෙක් රූ සටහන් කෙනෙක් දෙයක් හැටියට හඳුනාගත හැක. සමහර අවස්ථාවල ඒවා ගලාගෙන යන ස්වරූපයක් පෙන්වයි. මේ සියල්ල මනසේ ඇතුළත ඇතු දේවල් බව සිහියට හැඟෙන්නේ නින්දකින් අවදි අවදි වූ බවක් දක්නට ඇති හේිනි. එහිදී වහාම ආනාපානෙට සිත යවමි. එය මොහොතකින් බාහිර සිටිවිලි වලට යයි. එය බාහිර සිටිවිලි ලෙස දැනේ. මූල කර්මස්ථානයේ හිත රැඳින්නේ ඊටාම සුළු වේලාවකි. ඒ ෂණයක් තරම් කාලයක් කාලයක්. කිවහොත් එය නිවැරදි. සක්මන් භාවනාවේදීද පාදයට සිත යවමි. එය වම දකුණ ලෙසින් පටන් නොගෙන පාදයටම සිත යවමි. පාදයේ ඕවලාකාර ගමනක යෙදෙන බව වැටහි. නිතරම පාදයට හිත තබන විට මෙම ඕවලාකාර ස්වરૂපය සිතට දැනෙන හේයින් මම වම දකුණ ලෙසින් සීපත් නොකරමි. සිත පාදයේ රැඳෙන්නේ ඊටා කෙටි වේලාවකි. සක්මන ඉබේ සිදුවෙන්නාක් ලෙස දැනී ගියත් එය ඊටා කෙටි වේලාවකින් සිතුවිලි වලට යටවේ. බොහෝ දුරක් සක්මන් කළාට පසුව නැවතත් වහාම පාදයට හිත යවමි. පාදයේම හිත තබා ගැනීමට දැඩි අදිෂ්ඨානක සිටියත් නොදනුවත්වම ගිලිහි යයි. ගරු ස්වාමින් වහන්ස මට ඇති ප්‍රශ්නය නම් පරියංකේදී ආශ්වාසය හා ප්‍රශ්වාසයේ සිත නොරඳීමත් පාදයේ සිත අදිෂ්ඨානයෙන් යුතුව ගියත් නොරදෙන්නත් නොරදෙන්නේත් ඇයිද යන්නේ සිත බොහෝ වේලාවක් මූල කර්මස්ථානයේම රඳා පවත්වා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ උත්තරේ වශයෙන් කියන්න තියෙන්නේ අරමුණට ගිය වෙලාවේ ආනපාන වේවා සක්මණ වේවායිගේ තොරතුරු ඇහිඳේ නැත්තම් තිබුණට වඩා වෙනස් සටහන් ආකාර සංසන්දනත ඇහිඳේ නැත්තම් හිත පිට යනවා. ඒ නිසා අරමුණ යම් වෙලාවක මුනිච්චු වුණා නම් ආපాతගත වුණා නම් මුණට මුණ දාලා හිටියනම් ඒක දිහා තවත් එපරපබ බලාගෙන ඉඳපන් ඒක පුළුවන් තරම් තොරතුරු ගන්න. ඒකට කියනවා ධර්ම ඕජාව කිය. ඒ ඕජාව උකහාගත්තේ නැත්නම් අරමුණෙන් හිත පිටපයින්. ඒ නිසා යෝගාවචර දැනගන්න ඕනේ කලදුරු කල වලිහිකම් කියෝ වගේ. අවශ්‍ය වෙච්ච වෙලාවේදී විතක්කේ විතරක් නෙවෙයි විචාර බුද්ධිය අරමුණ රස විඳින ගතිය ස්පර්ශ කරන ගතිය අත් දකින්න ගතිය අත් විඳින ගතිය විස්තර කරන්න සක්මණට පරියන්කටදී සක්මණ නම් ටිකක් වෙලා ආරම් තියනවා ලිපියේ. නමුත් ඒක තමයි මෙතන ගැළවිලා ගිලිහිලා තියෙන කාරණා. දෙක මේ ඇහැට පේන රූප කෙනෙක් පුද්ගලයෙක් ආකාර වශයෙන් පේනවා. නමුත් ඉඳපු ගාම පේනවා මේක නිකන් හීනයක්, මනෝ විකාරයක් කියලා. හොඳට මේක තව ගවේෂණය කෙරුවොත් මේවට කියන්නේ භාවනාදී රූප රූප කියලා. ඒ වෙනුවට සද්ද රූප කියලා જાතියක් තියෙනවා. ඊළාට ගන්ධ රූප කියලා જાතියක් තියෙනවා. රස රූප තියෙනවා. පොට්ටබ්බ ඔක්කොම එකයි. මේ රූපේ රූප රූපයක්ද කියලා බලන්නේ මේ වෙන්නේ හිතන කෙනාගේ හැටියට තමයි. ඒකම සද්ද රූපයක් වෙන්න පුළුවන්. ඒකම ගන්ධ රූපයක් වෙන්න පුළුවන්. ඒකම රස රූපයක් වෙන්න පුළුවන්. ඔක්කොම ඇති වෙන්නේ එකෙන්මයි. ওই ටෙලිවිෂන් එකේ තිත්තියන එකෙන් තමයි ලයින් වුණාට පස්සේ ගෑණි පිරිමේ කොල්ලයි කෙල්ලයි දුෂ්ටයයි ඔක්කොම හැදෙන්නේ ඕකෙන් තමයි. ඒ නිසා මේ මූලික ශක්තිය හම්බුනාට පස්සේ මේක රූප රූප කියලා අඳුනගත්තොත් ඒකෙන් ආයේ සද්ද රූප ගන්ධ රූප හැදෙන්නේ නැහැ. නමුත් මේ ගන්ධ රූප රස රූපත් ඇතුලේ මේකෙන්මයි කියලා මේ මූලික ශක්තිය, ජවය, වේගය දිහා බලන හිටියොත් ඕකට තමයි භවය කියලා කියන්නේ. ඒ කොයි වෙලාවෙත් තියෙනවා. අපි වෙලාවකට ඒකට රූප කියනවා, වෙලාවට ඒක සද්ද කියනවා, වෙලාවට ගඳ කියනවා, රස කියනවා. ඒ කබර ගෝයා තල ගෝයා කරගන්නවා කණ්ඩෝනවට. හිත ගියේ තැන අල්ලනවා. ඒ නිසා නම් කිරීමකින් තොරව හඳුනා ගැනීමකින් තොරව ඒ ප්‍රවාහය ඒකට ਸਰුවචාන්සේ පාවිච්චි කරලා තියෙන්නේ සන්තති කියන වචනේ මේ ගොජේ මේ ෆ්ලක්ස් එක මේ කැරගෙන එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් වණන් දෙන්නේ නැතුව යෝගාවචර උටත් වැඩිය පිවිතුරු තත්වයකට යනවා. ඒ නිසා ඒ කාරණා දෙක හිතේ තියාගෙන ওই විදිහට ඉස්සරහට යන්න ඕනේ අත්දැකීම් අධිකම නිසයි ඔය පොඩි පොඩි තෙපර බෑම් සිද්ධ වෙලා තියෙන්නේ. තෙරුවන් සරණයි. පිම්බීම හැකිලිම මූලික අරමුණ කරගත් මාහට මුල් විනාඩි 10 ඇතුළත හුස්ම තුනී වී නැති වී යයි. ඉන්පසු එක් දිනකදී සුදු පාට තිරයක් ලෙසද තවත් දිනකදී මුහුණ හා අත් පිම්බීම ලෙසද මතුවේ. සමහර විට මේ සිදුවීම් දෙකම එකම දින දැකිය හැක. සමහර දිනවලදී සමහර දිනවලදී දරාගත නොහැකි තරමේ දෙපාරිදී මුල් විනාඩි 15න් පසුවද අන් දිනයන්හිදී විනාඩි 40ක් 45කට පසුවද මතුවේ. අද පාන්දර පරයන්ක භාවනාවේදී මම මෙම වැඩසටහනේ පළමුවෙනි වරට එක දිගට කිසිම ඉරියව්වක් වෙනස් නොකොට මා පැත්තට ඇලිවි පමණක් සිහියෙන් මෙනෙහි කරමින් හදා ගැනීම හැර එක් දිගටම පැයක් පැය එකක් සිටියෙමි. අද ඊට සතුටු දිනයකි. මුල් දිනය දිනයන්හිදී තද දුක් වේදනා ශාරීරික ටිකක් අමිහිරි ලෙස දැනුණු මට දැන් පෙනී යන්නේ එම තද වේදනා දිහා එක එල්ලේ මෙනෙහි කරමින් සිටින විට ඒවා තීව්‍ර වී නැති වී යන යාමයි යාමත් හෝ වෙන් වෙන් තැනකින් මතුවීමත්ය එම තද වේදනා දිගේ විනාඩි 5ක් 10ක් 15ක් ලෙස බලන් ඉන්නා විට ඒවා තීව්‍ර වූවත් එහි යම්කිසි මිහිරක් හැංගී ඇති ලෙසය. ලෙස දැනේ. මම සමහර විට දත් මිටිකයි. ඇස් වලින් කඳුළු එයි. කෙඳිරි ගාමේ. නමුත් එසේ විනාඩි 10ක් 15ක් පමණ සිටින විට මට ඒ තද වේදනා අස්සෙත් යම් අමුතු මිහිරක් දැනේ. කලින් තිත්ත කසායසේ දැනුණු වේදනාව දැන් බීට චොක්ලට් ගානට අඩු වී ඇත. මාගේ පරයන්ක භාවනාවේ සාර්ථකත්වයේ නිසකවම සක්මන් භාවනාවට ඉවහල් විය. දැනට සක්මන් භාවනාව පැයක් පමණ වම දකුණ ලෙස මෙනෙහි කරයි. කකුල් දෙක පතුලෙහි ඇතිවන්නා වූ වේදනාවන් දිහා දකුණ හා වමේ නිශ්චිත තැන්වල නිතර ද්‍රිදීමක් ඇතිවන නිසා බලාගෙන සක්මන් කරමි. එවිට අඩි 40ක් පමණ වූ සක්මනේ දිග අඩි 20කින් පමණ ඉවරවන්නාසේ නොදැනීම සිදුවේ. තෙරුවන් සරණයි. ඔයි කියර මුල් කුර්සේ කියලා තියෙන විදියට පරියන්කයේ කතාවට ගියොත් මුල් කොටස ආයෙත් කියවන්න බෑනේ මට පොඩි පොයින්ට්ස් වගේක් අහු වුණා කියවන්නේ නැද්දි මුල් කොටසේ මුල්ම වාක්‍ය ටික පිම්බීම හැකිලිම මූලික අරමුණු කරගත් මාහට මුල් විනාඩි 10 ඇතුළත හුස්ම තුනී වී නැති වී යයි. ඉන්පසු එක් දිනකදී සුදු පාට තිරයක් ලෙසද තවත් දිනකදී මුහුණ හා අත් පිම්බීම ලෙසද මතුවේ. සමහර විට මේ සිදුවීම් දෙකම එකම දින දැකිය හැක. සමහර දිනවලදී දරාගත නොහැකි තරමේ දෙපා රිදී මුල් විනාඩි 15න් පසුවද අන් දිනයන් හිදී විනාඩි 40ක් 45කට ඔය ඒකෙදී කියන්න තියෙන්නේ ඔය වගේ අර භාවනා වැඩමුළුවක දැන් අපි දවස් දෙක තුනක් එක දිගටම ඉඳලා එකම කාර්යසටහන ඉන්නකොට අර මුල් මුල් කාලේ තිබුණ ඊටාම අමාරු දේවල් මේ සටහනට කාලසටහනට නිත්‍යානුකූල අභ්‍යාසයට ගියාට පස්සේ ඉච්චර අමාරු වෙන්නේ ඒක සාමාන්‍ය කුඹුරු කොටන මනුස්සයාට කන්නේ පටන් ගන්න පළවෙනි දවස් තුනේ ගෙදර එනකොට විනිවැල්කට තම්බලා තියන්න ඕන. දවස් තුනක් කුඹුරු කෙටුවට පස්සේ කිරුවේ නැත්තම් අමාරුයි. දිගටම කුඹුරු කොටන්න ඕන. ඒකම ආමි ට්‍රේනින් එකට ගිහිලා පළවෙනි දවස් තුනේ විනාඩි 15ක් මාච් කරනවා විනාඩි 5ක් රෙස් කරනවා විනාඩි 15ක් මාච් කරනවා විනාඩි 5ක් රෙස් කරනවා කිව්වම පළවෙනි දවස් තුනේ උණ ඊට පස්සේ ගානක් නැහැ. ඒ අර අර ඇඟ හුරු වුණාට පස්සේ. ඉතින් අපි එහෙම හුරු කරගත්ත එක gedera ගිය ගමන් ආය ඉවරයි. ආයෙසරක් රිට්‍රීට් එකට ආවට පස්සේ ආයෙ මුල් දවස් තුනේ ජීවන අමාරුකම් ටික දවසක් කොට රැතියි. ඒකේ මේ ඉන්ද්‍රජාලයක් කොහක්වත් නැහැ. ඕනම දෙයක් එක දිගට කරගෙන යනකොට ඒකේ තියෙන වලගොඩේ සමතලා වෙලා එන්න පටන් ගන්නවා. ඒ ඇති කරගත්ත එකලස දිගට ගෙනියන්න බැරිකම තමයි පෙරපින් නැතිකම කියලා කියන්නේ. මොකද කිසි කෙනෙක් ඒ ප්‍රයෝග ඥාන වලින් අඩුවක් මට පේන්නේ නැහැ. කිසි කෙනෙක් උත්සාහ නොකරන ගතියක් පේන්නේත් නැහැ. නමුත් අර ඇති කරගත්ත ගැම්ම gedරගෙන තියාගෙන ඉන්න බෑ. මොකද අපිට කඹරන්න තියෙනවා. විතර ගිය ගමන් ඒ ඔක්කොම පැත්තක තියලා ඒ දින කාලසටහන ගිය ගමන් අර ඔක්කොම කොහෙන් නැතිවෙනවද දැන්. ඉතින් සාර ඇති කරගන්න ගැම්ම පවත්වන එක උපේන ලද වස්තුව අරස්සා කරා වගේ. උත්හාන සම්පදාට පස්සේ ආරක්ක සම්පදාව. ඔය ගී භවනාදී නැති ආරක්ක සම්පදාව. නිසින්දි ඇති කර ගන්නවා යම් වාතාවරණයක් යම් ජවයක් යම් වේගයක්. නැත්නම් ගෙදර ගියේ ගමන් ඕකේ ආයේ මුකුත් නැහැ. රත් වෙච්ච කබරට වතුර ටිකක් වඩනවා වගේ චස් ගන්නවා ඉවරයි. ඉතින් ඒක නිසා බලන්න පුළුවන් තරම් දවස් 10කට තියලා මේ ගත්ත ගැම්ම දිකට ගෙනියන්නේ ඒකේ වෙන වෙන ආශ්චර්යයක් මොකුත් නැහැ. කාලසටහන වැටෙනකොට පස්සේ ඒක වෙනවා. එතකොට අපිට අර මුල් මුල් දවසේ තිබුණ පැංගිරි ගති, මුල් මුල් දවසේ තිබුණ මේ තීත්ත ගති, ලෙල්ල කනකොට තිබුණ ගති ආගෙන යනකොට නැහැ. ඉතින් ඒකට ගරු කරලා දැන් ඉතින් ඉත හම්බෙච්ච වෙලාවේ හරියටම කාලසටහන කරලා දිගට කරගෙන යෑමෙන් අර උපයා ගන්නලද ගැම්ම දිගට පාත්තගෙන ඉන්න තමයි දෙන්න තියෙන උපදේශය. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා ආරම්භයේදී තර්මක් වේගයෙන්ද ඉන්පසු වම දකුණ වශයෙන්ද දෙවනුව ඔසවනවා තබනවා වශයෙන්ද අන්තිමට ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන්ද සතිමත්ත කරමි. මට පොඩ්ඩක් අනුකම්පා කරන සේක්වා ස්වාමීන් වහන්සේ අකුරු පොඩ්ඩක් පැහැදිලිම දී. මට අනුකම්පා කරන්න. මං අහගෙන ඉන්න එක විතරයි කරන්නේ. අමතර සිතවිලි ආවද ඒවා ගණන් නොගෙන වම් පාදයේ ඇඟිලි සිට හිස දක්වාද දකුණු පාදයේ තබන විට වම් එම පාදයේ පා ඇඟිලි සිට හිස දක්වාද නිරීක්ෂණය කරමි. මෙසේ සක්මන් භාවනාව පැයක් පමණ කළෙමි. පරයන්ක භාවනාව. ඉන්පසු උදෑසන පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන යනුවෙන් සත්‍යමත් වී භාවනාව පටන් ගතිමි. විනාඩි 5ක් 10ක් අතර කාලයේදී මම ශ්වසනය හොඳින්ම දැනුනි. ඒ මට ශ්වසනය හොඳින්ම දැනුනි. ඒ ඒ ඒ වෙත සතියෙන් සිටිමි. ඉන්පසු හුස්ම නොදිනී ගොස් සතිමත් භාවයේ පමණක් ඉතිරි විය. ක්‍රමයෙන් මෘදු පුළුන් රොදක් රොදකින් පවන් සලන්නාක් මෙන් නාසය අග දැනෙන්නට විය. උදරයේ චලන දැනෙන්නට විය. උදරයේ ඇතිවන ශබ්දද ඇසින. ක්‍රමයෙන් දකුණු පාදයේ කලවා ප්‍රදේශයේ මැදින් කූරකින් අනිනවා වැනි දරුණු වේදනාවක්ද නාසය අග කසන ස්වභාවය ස්වභාවයේද ඉසේ තැන් තැන් සිදුරු වන්නාසේද විය. කෙතෙක් අපහසු වද ඒවා ඒ අවස්ථාවේදීම මෙනෙහි කර සතියෙන් භාවනා කෙලිමි. අම්ම අවසන වේදනා ක්‍රමෙන් තුරන් විය. මා අවකාශයක හුදකලාව නිහඬව ප්‍රබෝධමත්ව ගත කරනවා යයි ප්‍රමෝදයක් විය. පැය එකහමාරක් ගතවන තෙක් මෙසේ කාලය ගෙවුනද මට ඊතරම් කාලයක් ගෙවුණු බව බවක් නොදෙනුනි. නොහැඟුනි. මා සෑම අවස්ථාවකදීම මේ අයුරින් සතිමත් නොවේ. සමහර අවස්ථාවලදී පරියංක භාවනාව කල නොහැකි තරමට දැඩි පීඩාකාරී ස්වභාවයකින් සවස් යාමවල භාවනාව අසාර්ථක වේ. සක්මන් භාවනාව කුමන අවස්ථාවක වුවද ප්‍රබෝධයෙන් කළ හැක. ගරු ස්වාමින් වහන්ස අඩුපාඩු වැඩි පෙන්වා දෙමින් මට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලමි. ඔබ වහන්සේ සුවයෙන් යුතුව දීර්ඝායු වේවා. භාවනායන ස්වරූපයක තමයි. නමුත් යම් වෙලාවක දැඩි අපහසුකතාවයකටපත් වෙලා භාවනා නැතර කරන තු ගියොත් දැඩි පහසුකකටපත් වෙනවා. අපහසු එනකොටම නැතර කෙරුවොත් එතනින් ඉවරයි. ඊට පස්සේ ජවනිකාව දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා දැඩි අපහසුවකට පහුවෙලා දැඩි පහසුවකටපත් වුණොත් ඒ වගේ දේවල් තමයි විපස්සනා ඥානවලට හේතු වෙන්නේ. ඒ නිසා භාවනාදී දැඩි අපහසුයක් ආවයි කියලා කියන්නේ හොඳ පිම්මක් පනින්න හදනවා කියන්නේ. ඉතින් ඒකදී ඒකට මූණ දෙන්න නැතුව පැනලා ගියොත් අර විඳපු ටිකෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා එන්නේ එන්නේ යෝගාචරයේ දැරීමේ ශක්තිය වැඩි වෙන ගතියක් තියෙනවා. එයා තේරුම් ගන්නවා. ඒ අපහසුතාවයේ තමයි පහසුවක පෙරනිමිත්ත වෙන්නේ. ඒක නිසා අපහසුයක් උනේ නැත්තම් භාවනදේ නිඳ යනවා. භාවනාදී කිසිම මේ කටගැස්මක් හම්බ වෙන්නේ නැහැ. කටගැස්මක් හම්බ වෙන්න නොසිතපු අපහසුයක් එනවා. ඒ නිසා භාවනාවේදී හම්බ වෙන්නේ නොසිතපු අපහසුව සිරි දෙව්දුවකට වැඩියා. එතන විපස්සනා ඥානික පෙර නිමිත්ත කියලා තමයි බාර ගන්න තියෙන්නේ. ඒකට අපි කොච්චර ලෑස්තිද කියන එකයි ප්‍රශ්නේ. භාවනා නම් එච්චර ඔය ලියලා තියෙන වார்த்தාවේ එච්චර අමුත්තක් නැහැ. අන්නර විදිහට ලෑස්තිලා යන්නයි මේ පෙරහුරුව දෙන්නේ. ගරුතර ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව ආනාපාන සතිය දිගටම කරගෙන යන අවස්ථාවේදී ආශ්වාසය තුනී වී නතරවන බවක්ද ප්‍රශ්වාසය තුනී වී නතරවන බවක්ද දැනේ. ඊට පසු ටික වේලාවකින් නිශ්චල ස්ථානයකට පාවී ගියාසේ දැනේ. මෙසේ තවදුරටත් සිටින විට හිස පුපුරු ගසන්නාක්සේ දැනේ. විදුලි සැර පිටවෙන්නාක්සේ දැනේ. මේ ක්‍රමයෙන් වේගවත් වන ආකාරයක්ද දැනේ. මෙය හිස පුරාම යන වාසේ දැනේ. මේ ඊයේ සහ අද දින පරයන්ක භාවනාවේදී සිදු වූ දෙකි. මේ කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේ පතන බෝධියකින් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. ඔව් මේ කෙනාගෙන් අහන්න ඕනේ. ඒ වගේ පුපුරු ගහන ගති මතුවීම සතියේ තියෙන බවට සාක්ෂියක්ද නැත්නම් සතියට බාධාවත්ද කියන එක කැමැතිද මේ කට උත්තරයක් දෙන්න උසාවියට? අත විශ්වා නම් අපිට දැනගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සතිය තියෙන එකට බාධාවක් නන් නෙමෙයි. අනිකේ කියන්නත් නිකන් උගුර නිකන් පැටලෙනවා වගේ නේ. බාධාවක් නෙමෙයි ස්වාමීන්. බාධාවක් නෙමෙයි සාධකයක් කියලා කියන්න පැකිලෙනවා. ඒ තමයි සැකේ කියන්නේ. සතිය තියෙනවා නම් මේ ඇඟේ තියෙන කම්පන චංචල පුපුරු ගහන ගති ඔක්කොම දැනෙනවා. ඉතින් ඒක එනකොට මේක සතිය ආනිසංශයක් මේ ප්‍රතිපදාවේ දියුණුවක් මේක කෙලස් කැපීමක් කියලා දන්නවනම් මේක තමයි උත්තරේ වෙන්නේ. දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ මොකද මේ සතියෙන් කර දෙන වැඩක්ද නැත්නම් සතියට බාධාවත්ද කියන එක තේරෙන්නේ නැහැ. කර දෙන වැඩක් සහ බාධාවක් කියන්නේ සම්පූර්ණ පරස්පර විරෝධී ධර්ම දෙකක්. ඉතින් යෝගාවචරය භාවනා නොකරපු එක්කෙනෙක් නම් මේක සතියට බාධාවල් කියලා හිතනවා. ඔය සතිය වැඩෙනකොට දන්න එක දන්නවා මේ සතිය නිසා වෙනදා නොදැනිච්ච කොයි වෙලාවෙත් තියෙන මේ වගේ කම්පන චංචල පුපුරු ගැසී නැත්නම් සීත උණුසුම් බුබුලු නටනවා ඉදිකටු දුවනවා හිරි වැටෙනවා හිරි යටනවා වගේ දේවල් දැනෙනවා. ඉතින් මෙව්වට අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ කරලා සත්‍ය මීට වැඩිය බරපතල ආනිසංස දෙන දේවල් වලට යන්න මේවා එනකොට පෙර නිමිත්තක් කරගන්න ඕනේ. මේක සුබ නිමිත්තක්, පෙර නිමිත්තක්, ප්‍රතිපදාවේ දියුණුවක්, කෙලස් කපන වැඩක් කියන එක ලෑස්තිලා යන්න. එතකොට අපිට ඔයිටදී ඉස්සරහට ඔයිටදී දේවල් කපාගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා බාධාවක් නෙවිලා කියලා නතර කරනට වැඩිය මේක භාවනාවට සාධකයක්. සතියේ ක්‍රියාකාරකමක්, සතිය විවිධාංගීකරණයක්, සතිය හුරුබෝට බවක් කියලා කරලා බලන්න. එතකොට පැහැදිලිවම වෙනසක් දකින්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම පැයක්ම සක්මන් භාවනාවේ යෙදිමි. එය ඔබ වහන්සේගේ උපදෙස් පරිදි හොඳින් සක්මනේ යෙදිමි. පරයන්ක භාවනාව. ඉන්පසු පරයන්ක භාවනාවට ඉඳගත් පසු මිනිත්තු කිහිපයක් මම මෙතන සිටිමි සිතා ආශ්වාස ප්‍රශ්වාස කිරීමට පටන් ගනිමි. ආශ්වාස ඊට හොඳින් දැනෙන අතර ප්‍රශ්වාසය හිමින් පිටවී යනු දැනේ. සමහර වෙලාවට ප්‍රශ්වාසය ඊතා සියුම් වී ගොස් ආශ්වාසය ආශ්වාස ප්‍රශ්වාසය නොදිනී යයි. ටික වේලාවකින් නැවත ඉහළ පහළ යනු දැනේ. ඒ අතරදී මා දුටු යමක් පැවසීමට කැමැත්තිමි. ඊතා ඝන වනයක් තුල සඳක් පායා ඇතිසේ දීප්තිමත් ආලෝකයක් විහිදී ගියේය. එය ඊතා දුරට විහිදී ගිය අතර ඒ ආලෝකය අතරින් චෛත්‍යයක් පෙනුනි. තත්පර 10කින් පමණ එය නැති වී ගොස් නැවත එම ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි සිත යෙදුවෙමි. මෙහිදී මම හොඳින් සතිමත් සිටි බවද දනිමි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒ මොනවා පෙනුනත් වරන්තරයක් පෙනුනත්, හඳ පෙනුනත්, චෛත්‍ය පෙනුනත්, Taman දන්නවනම් මේ මේ ආනාපානේ මූල කර්මස්ථාන සතිය පවත්වපේකට ලැබිච්ච ආනිසංශයක් කියලා පේන දේවල් බලන්න එපා. තවදුරටත් අර මූල කර්මස්ථානේ හිත පවත්වන්න. එතකොට ඔయితත් වඩා ප්‍රියමනාප දේවල් එහෙම නැත්නම් නිමිති පූර්ව නිමිති පේන්න ඉඩ තියෙනවා. බැරි වෙලා හරි ඒක දිගේ ගියොත් දකින්න දකින්න පූර්ව නිමිති දිගේ ගියොත් සතියක් නැති වෙනවා. මේ තියෙන එකලසක් නැති වෙනවා. ඉතින් ඒක නිසා Taman යන්නේ සතියේ ඒකේ ඉන්නකොට ලැබෙන අතුරුඵල වශයෙන් දන්නවනම් මොනව පෙන්වන්නත් බාධාවක් නැහැ. ගණ්ඩ දෙයක්වත් නැහැ ඔක්කොම නිකන් මනෝවිකාර විතරයි. නමුත් මේ බව දැනගෙන මේ පෙන්නන දේවල් දිගේ අතුරු මාර්ග දිගේ යන්න එපා. නැවතත් අතුරු මාර්ග වලට වෛර කරන්නත් එපා. ඒවා නොපෙනේවයි කියලා හිතන්නත් එපා. මට මට කරන්න තියෙන එකම දේ මේ අරමුණත් එක්ක මූල කර්මස්ථානයත් එක්ක සතිය පවත්තන එකයි කියලා දන්නවනේ ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඒ නිසා මේකේ ඉඳලා නැවත සතියට හිත යන වෙලාව සතුප්පාදය මීටත් වැඩිය විස්තර දැක ගන්නා සුළු භවනා කරන්න. එතකොට මේ වැරදි තැනක ඉඳලා නැත්නම් මේ පේන සංඥාවල් වල ඉඳලා හීනෙක ඉඳලා මායාවක ඉඳලා මිරිගුවක ඉඳලා අරමුණට එන එකේ කතාව ලියන්න දන්නවනම් ලොකු ලොකු ආත්ම ශක්තියක් එනවා යෝගාවචරයට. ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාව මූලික කොටගෙන කලක් පටන් භාවනාවේ නිරත වෙමි. මෙම කාලය තුල පහත සඳහන් தත්වයන් මාහට අධ්‍යක ගත හැකි විය. පරයන්ක භාවනාව. 1. නිරන්තරයෙන්ම සිතේ පවතින එකඟ බව. සමාධිගත බව. 2. දොර ඇර ඇති නිවසකට ඕනෑම මොහොතක රිංගා ගත හැකිසේ එම ඒකල ඒකල ඒකලං බව එකලා බව. එකලා බව තුලට ඕනෑම මොහොතක එළඹිය හැක. 3 ආනාපාන සති භාවනාවේ යෙදී සිය ගණන් චලන රූප රටා ඔස්සේ පැය දෙකහමාරක් තුනක් හෝ ඊට වඩා කාලයක් සතිමත්ව සිටිය හැකි බව. 4 ආනාපාන සති භාවනාවේ නිරත වෙමින් සිටින කාලය තුල විදුලි කෙටිල්ලක් වැනි ෂණයක ඇති වී ෂණයක් ඇති වී ඉන්පසුව සිත සහ කය සැහැල්ලු භාවයට පත්වීමි. පහ සිතට දැඩිව තරහ අරමුණු රාග අරමුණු එන විටදී ඉබේම ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රකට වීම. හා එම අරමුණ පිළිබඳව සිහිය පිහිටවීම. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පදමි. පතමි. තෙරුවන් සරණයි. මේක දවස පුරාම එහෙම නැත්නම් තමන්ගේ හැබෑනි වාහන බවට සකන් නීචරක බවට පත් කරගන්න පුළුවන් නම් අන්නේපත් කර ගැනීමට සුදුසු ජීවන රටාවක් හදා ගන්න ඕනේ. සුදුසු කතා විතරක් කරන්න ඕනේ. සුදුසු කර්මාන්ත විතරක් කරන්න ඕනේ. ඒ කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ එනින දේවල් සේරම කණ්ඩ පටන් ගත්තොත් මේක නැති වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච දෙයට ගැළපෙන ජීවන රටාවක් සකස් කරන්න. මේ ලැබිච්ච දෙයට ගැළපෙන කතාවල් විතරක් කරන්න නැත්නම් ගහුම්කම් දෙන්න. ඒ වගේම මේකට ගැළපෙන විතරක් ක්‍රියා විතරක් කරන්න. ඉතින් ඒ ටික කරන්න බැරි නම් පෙර කර පිං නෑ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ අවශ්‍ය වෙන වෙලාවට ඒ දේ කරන්න පුළුවන් නම් අපි පෙරපින් කළ ඇති බවක් තියෙනවා. ඉතින් ඒ වුණොත් එimhe පෙරපින් නැහැ කියලා කනගාටු වෙන්න එපා. පුළුවන් තරම් බලන්න මේක මේ ලැබිච්ච දායාදය දරා සිටීමට දියුණු කිරීමට ඒකට අනුග්‍රහ කිරීමට නොහැකියාව ඔක්කොටම සමානව ලැබෙන්නේ නැහැ. හැකියාව සමානව ලැබෙන්නේ නැහැ. ඒකටයි සාමාන්‍ය බුද්ධිය කියන්නේ. ඒකයි ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ. නිසා භාවනාවේදී මේ ඒ තන්වැසි නුවණ ස්ථානෝච ප්‍රඥාව නැත්තම් දිනු කරන්න බෑ. ඒ නිසා භාවනාවෙන් අපිට ලැබෙන අනුග්‍රහය ලැබිලා තියෙනවා. දැන් භාවනාවට කළ යුතු අනුග්‍රහ ටික කරන්න කියන එකයි කියන්න තියෙන්නේ. අතිගෞරවනීය ස්වාමින්වහන්සේ මම ආදුනිකෙක් මේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම ඉරියව්ව මෙනෙහි කෙලිමි. ඉරියව්ව මෙනෙහි කෙලිමි. මම මෙතන ඉන්නවා වශයෙන්. සමහර අවස්ථාවලදී එක පිට එක ඇති දැන් මෙවුවා වෙන්නුවාසේ දැනේ. තව අවස්ථාවලදී අත් දෙකේ බරක් තබාගෙන ඉන්න වාසිය දැනේ. තව අවස්ථාවලදී මාගේ අත් දෙක උඩ සිටම බැලුමක් පිම්බින්නාස් පිම්බෙන්නාසේ පිම්බෙනවා දැනුනි. ගරු ස්වාමින් වහන්සේ මට මීට වඩා කිය යුතු දෙයක් නොලැබුණේ මාගේ වරදක් නිසාද? මට මේ ගැන පහදා දෙනෙමින් ඔබ වහන්සේගේ දෙපා නැමෙද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මීට වඩා දෙයක් හොයන්න යන්න එපා. මේ ලොකු දෙයක් කියලා හිතලා මේ වගේ දිගින් දිගටම ඉරියව්ව හිත පවත්තන්නේ. එතකොට පුම්බෙන හකුලන ගති, තඩීසි වෙන කෙන්චි වෙන ගති, බර ගති හැල්ලු ගති, උණුසුම් ගති සිසිල් ගති අපෙන්නයි වෙලාවට. ඔච්චර තමයි තියෙන්නේ. නමුත් ඔయిత වැඩි බලාපොරොත්තු වෙන්නත් එපා. නමුත් මේක ඇති කියලා හිතන්නත් එපා. දිගට මේ தත්ත්වේ පවත්නකොට ඔయిత වැඩි assume assume කරුණු වලට ඉඩ තියලා ගොරෝසු ගොරෝසු කරුණු අයින් වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ අද්දුටු අත්‍යන්ත ලක්ෂණ මෙසේ සටහන් කරමි. සක්මන කෙලවර සිට මම දැන් මෙතන සිටගෙන ඉන්නවා කියා මෙනෙහි කළෙමි. ශරීරයේ මුළු බර හොනින් දෙපා වලට සමබරව දැනින. දෙපා එන කෙන්ඩාවල ක්‍රියාකාරීත්වයේද හොඳින් දැනේ. සතියෙන් යුතුයව පියවර පියවර කීපයක් සාපසු හැරී වම දකුණ ලෙස දෙපා ඉදිරියටගෙන ගියමි. ලනුපැදුරේ ගොරෝසු බව, ගැට සහිත බව මෙන්ම හිදැස් තැන්වල ඇති හිස් බවද දෙපා ස්පර්ශයේදී හොඳින් දැනින. සක්මනේදී ශරීරයේ බර රිද්මයානුකූලව දෙපෑට වරින් වර මාරුවන බවද දැනින. බාහිර රූප ශබ්ද කෙතෙක් ගැටුණද සිත අරුමුණෙහි තබා වම දකුණ ලෙස ආයාසයේ ආයාසයෙන් අනායාසයෙන්ම දැන් සක්මණේ යෙදීමට හැකියවීම පිළිබඳව අතිශය ප්‍රමෝදයට පත්වීමි. සක්මණේ ඉරියව් වෙනස් නොකර ගෙනම ඇවිද ගොස් පරියංකේ වාඩි උනේමි. හැම අවස්ථාවේදීම ආධුනික මනසකින් යුතුව පරයන්කේ වාඩි වීමට පුරුදුව සිටිමි. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කයට සිතගෙන ඉඳගත් විට මොහොතකින් හුස්ම රැල්ල ප්‍රකට වේ. භාවනා ශාලාව තුලදී ඊතා වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස සිදුවද උඩුමල්වේ භාවනා කිරීමේදී හුස්ම රැල්ල ඊටාම තේරෙන්නේම නැහැ ස්වාමීන් වහන්සේ. උස්මතාලේ තේරෙන්නේ නැහැ කියලා කිව්වා. <laughs> කොහොම ඉවසීමෙන් කියවොත් කියවන්නේ ස්වාමීන් වහන්සේ. උස්මරල්ල තේරෙන්නේ නැතුව කියලා කියනවා. ඔකට තේරෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියලා දුන්නනේ. මම කව ලියලා තියෙන උස්මරල්ල තේරෙන්නේ නැහැ කියලා කියනද නැත්නම් ලියුම තේරෙන්නේ නැහැ කියලා. ලියුම තේරෙන්නේ. ආ ඒක ඒක තේරෙනවා මට හැබැයි. ඊටු <laughs> ටික කියන්නද? භාවනා කිරීමේදී හුස්මරැල්ල ඊටාම සෙමෙන් ක්‍රියාත්මක වේ. අනිවාර්යව ආශ්වාස හා ප්‍රශ්වාස වෙත වැඩි අවධානයක් යොමු කළෙමි. පිම්බීම හැකිලිම පපුවේ උස් පහත් වීමද දැනුමුත් හුස්ම රැල්ල වෙතම සිත යොමු කෙලිමි. ඊතා සංසුන්ව අපි හිත කියවමු ස්වාමීන් වහන්සේ මේක. කියවන්න බෑ ස්වාමීන් වහන්සේ මම මේක අහලා කියනවා. අයිතිකාරය අයිතිකාරට කියනවා ඉතුරු කැලේ කියපුවාම ඇති. මට පේන විදිහට ඔතන හරි අන්ධකාරයි මේ එළිය තියෙන තැනකට එන්න ඕනේ මේ ස්වභාවයේ එළිය ටික ලබා ගන්න. නැත්තම් ඔතන මේ අවසරයි ස්වාමීන් වහන්සේ. ආස්වාස ප්‍රාස්වාස සිදුවද උඩමළුවේ ගස් සෙවෙනි හිඳ භාවනා කිරීමේදී හුස්ම රැල්ල ඊටම සංසුන්ව සෙවෙන් ක්‍රියාත්මක වේ. ආස්වාසය හා ප්‍රාස්වාසය වෙත වැඩි අවධානයක් යොමු කරමි. පිම්බීම හැකිලිම පපුවේ උස් පහත් වීමද දැනුණමුත් හුස්ම රැල්ල වෙතම සිත යොමු කෙලිමි. ඊටාම සංසුන්ව සිදු ආස්වාස හා ප්‍රාස්වාස අතර මද විරාමයක්ද පෙනින. පළමු ආස්වාස ප්‍රාස්වාසයේ අතර තිබූ විරාමයට වඩා වැඩි කාලයක් ගොස් දෙවන ආස්වාස ප්‍රාස්වාස සිදුවන බවද ප්‍රකට විය. ක්‍රමයෙන් හුස්ම රැලි සිහින් වී යන බව දැනින. ආස්වාස ප්‍රාස්වාසයේ අමතක ගියාසේය. සතුන්ගේ ශබ්ද පැවතියද එය බාධාවක් නොවින. මූල කර්මස්ථානයේම සිත යොමු කොට සිටියෙමි. පසුව හුස්ම දෙනේ ගිය අතර වෙනත් කිසිදු අරමුණක්ද ප්‍රකට නොවින. හිඳ ගොස්ත නැත. ශරීරය සුජීව පවතින බව දැනින. මා හිඳ සිටින බවද දැන සිටියෙමි. එහෙත් හැකිතා කොහේ බලාගෙනම සිටියෙමි. බොහෝ වේලාවට පර්යන්කේදී මේ අවස්ථාවට පැමිණි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ තත්ත්වය පිළිබඳ උපදෙස් පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. සාදු සාදු ඒ විදිහට අර දන්න ගොරෝසු తত্ত্বය සියුම් වෙලා අතිසියුම් වුණත් ආපු පාර මතක තියෙනවා නම් ඉතිහාසයේ මතක තියෙනවා නම් කවදාක සැකයක් එන්නේ. කවදාකවත් චකිතයක් එන්නේ නැහැ. යම් තැනකදී එන අතරමැද සතිය ගිලි වුණොත් එතකොට විතරක් සැකේනවා. ඒක නිසා දන්නා තැන සිට නොදන්නා තැනට යනකොට දන්න තැන හුත්තටම ලකුණු බලා ගන්න. ලකුණු බලාගෙන ඒක සිවුම් වෙනකොට දැනගන්න දැන් ඉස්සරහට නොදැන තැනට යන්නේ. එතකොට විශ්වාසය තියෙනවා. සැකේ ඉන්නේ. ආත්ම විශ්වාසය එනවා. ඒ නිසා ආයෙත් ගුරුසු කියලා ආයෙ සිවුම් වෙනවා. ආයෙ ගුරුසු වෙනවා ආයෙ සිවුම් වෙනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ තමයි නොදැන. නොදන්න සිවුම්කමට වෙන්දට වැඩිය ඉස්සරහට යන ගතියක් තියෙනවා. පෙරමුණට ඉස්සරහට යන ගතියක් තියෙනවා. ඒ නිසා එතන කාලය තමයි වැදගත් වෙන්නේ. කාලයත් ඕන හැබැයි අර එන ඉතිහාසයේ මතක කතිය. දන්න දැන සිට මෙතෙන්ට නිකන් ඉතිහාසයේ අපිට හැරමිටියක් වගේ ආත්ම විශ්වාසයක් දෙනවා. හැමදාම අපි දන්නේ නැති උනාට නොදන්න සියුම් තැනට වෙනදට වැඩිය ඇතුළට යනවා. වෙනදට සියුම් වෙනවා. ඒකට ඉක්මන් කරන්න යන්න හොඳ නැහැ. නැවත නැවතත් මේ විදිහට දිගට කරන්න. හැබැයි ගොරෝසු තැන සිට සියුම් තැන දක්වා එන ඉතිහාසයේ නැත්තම් ප්‍රගතිය ජවනිකා ටික පුළුවන් තරම් අත මගහැරෙන්නේ නැති වෙන විදිහට අත නැරෙන විදිහට වැදගත් දේ අවධානය වුණාට මුල් ටිකට පුළුවන් තරම් ගෞරව කරලා කටයුතු කරන්න. එතකොට ඉස්සරහට යනවා නිකම්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරේදා සමූහ පරයන්ක භාවනාවේ අවසාන විනාඩි 5-10 අතර කාලයේදී ටොප් ලෝඩර් වොෂින් මැෂින් එකකින් මාව එළියට විසි කරන ආකාරයේ හැඟීමක් ඇති වී තදබල හිසේ වේදනාවක් විනාඩි දෙකක පමණ කාලයක් පැවතිනි. ඒ සමග ඒ සමග අධික ලෙස දහඩිය දමා හිස දෙසින් මුහුණට හා හිසේ පසුපස බෙල්ලට ගලා එන බව අත්විඳෙමි. මේ තරමක් බියජනක ස්වභාවයක් විය. භාවනා කාලයේ අවසානයත් සමග දහදිය ගලන ස්වභාවය භාවනාවේ දුටු ආකාරයෙන්ම ඇත්තටම සිදුවී ඇති බව ප්‍රත්‍යක්ෂ විය. මෙම ස්වභාවය අවසන් වූ පසු බුදුන්ගේ ධර්මයේ පිළිබඳව සම්දිත්තික බව පිළිබඳව සිහියට නැගී S2 කඳුළු පිරී ඇති බව වැටහිණ. ඔබ වහන්සේගෙන් භාවනාව ඉදිරියට ගෙනගෙන යාමට රැක් කරගෙන යාමට උපදෙස් පතමි. තේරුවන් සරණයි ඔබ වහන්සේට. මේ වගේ අතුරු ප්‍රශ්න මතුවෙන්නේ කාය ජීවිත අපේක්ෂාව තියෙනකොට විතරයි. මේ කායට මොනවාට වෙන්න හද නැත්නම් ජීවිතේට මොනවාට වෙන්න හදනවයි කිය. නමුත් දෙක තුනක් හතරක් වෙනකොට තියෙන මේ මොනවා වුණත් කායට මොකුත් වෙන්නේත් නැහැ ජීවිතේට මොකුත් වෙන්නේ නැහැ කියලා එnde end end end භාවනාවට යන්නේ කාය ජීවිත අනපේක්ෂිතව. මොන දේ වුණත් කමක් නැහැ කියලා. ඒ හරහා තමයි ආත්ම විශ්වාසය වැඩෙන්නේ. අපිට ආත්ම විශ්වාසය වැඩෙන්නේ දන් දුන්නට නෙවෙයි. ඇත්සිස් මස්ලි දන් දුන්නට නෙවෙයි. මේ කයම දීලා දාන්න. ඒ දීලා දාන්නේ ටික ටික කරන්න. ඉදපුවම ගසලා දාන්නේ. එතකම එහෙණයක් ගන්නවා වගේ දැනෙනවා. එන ගමන් මතක නැතිලා යනවා. අන්නේව වෙද්දිත් දිගට දිගට කෙරුවට මම නිකන් මනෝ විකාර විතරයි කියලා තේරුම් ගත්තොත් ඒ කතාවට භාවනාවේදී කියන්නේ ඒ යෝගාවචරය කාය ජීවිත নিরপেক্ষ භාවය වරුදු කරනවා. කය පිළිබඳව අපේක්ෂාවක් නැහැ. ජීවිතය පිළිබඳ අපේක්ෂාවකුත් නැහැ. ඉතින් ඒක හරි අමාරු වැඩක්. නමුත් භාවනාදී නිකන් හම්බ වෙන්නේ අන්න ඒකට සූදානම් වෙලා යන්න යනකොට ඔය දැන් තප්පර දෙකක් විනාඩි දෙකක් තිබුණේ එකක් වань දවස් විනාඩි 3-4ක් එයි. ඒත් මොකුත් වෙන්නේ නැහැ. විශේෂකම එනවනම් සතුට වෙන්න මොලේ ඇතුලේ මොනාරි තියෙනවා. උඟක් වෙලාට මොලේ මොකක්වත් නැහැ. ඔය ජීවත් වුණා. විශේෂකම තියෙන එක සතුට වෙන්න පුළුවන් මොලේ ඇතුලේ ගොම හරි තියෙනවනේ. සන්තෝසයි. මටත් සන්තෝසයි. අවසරයි ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි මේ වැඩි වැඩිමේදී හුස්ම රැල්ල අමතක වී කයට හිතයයි එවිට දැනෙන්නේ මුළු කයේම නලියන ගතියකි මේ විටක නැති වී යයි මොහොතකින් නැවත ඇති වේ එක් පරයන්කයක් පුරාම මෙය පැවතුනත් සමහර පාරයන්වල සිදු නොවේ. භාවනාවේ ඉදිරි දියුණුවට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ විදිහේ නලින ගතිය සහ නලියන් නැති ගතිය අතර පුදුමාකාර නෑදෑකමක් තියෙනවා. ඒ නිසා මේක හොඳට නිම වෙනකම් බැලුවොත් පෙනේ විමේ නලියන්නේ නලියන් නැති පසුබිමක කියලා. නලියන බව කවදාකවත් නලියන පසුබිමක පේන්නේ නැහැ කියලාත් මතක තියාගන්න. ඒ නිසා නලියන බව දකින්නට පසුබිමේ තියෙන මොකක්ද බැලුවොත් නලියන් නැති ගතිය. චංචල බවක් තියෙනවනම් චංචල බව පිටිපස්සේ නිශ්චල ගතිය. කහපාට තියෙන පසුබිමක් තියෙන පිටිපස්සේ තියෙන කළු පාට. ඒ නිසා මේ දෙන්න අතර තියෙන මේ නෑදෑකම දකින්න එකක් ඉවර වෙනකම් බලන්නකො. නලියන ගතිය ඉවර වෙනකම් බලන්න. එතකොට පෙනේවි. නලියන ගතිය නටන්නේ නලියන්නේ නැති පසුබිමක. ඒ දෙකම දැකපු දවසේ තමයි අපිට කියන්න පුළුවන් අත් දෙකෙන් බැලුවයි. කියලා නැත්නම් අපි තනියෙන් බලලා තමයි කතා කරන්නේ. ඒ නිසා මේකේ දෝෂයක් නැහැ. මේක තවදුරටත් පෙන්වන ඥාඩකම පෙන්වන ජවනිකාව පෙනෙන බහුරූකෝලම දිගටම බල බල ඉන්න එකයි තියෙන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පයේ ඉදිරි කොටස සක්මනේදී බිම වදින ආකාරය බලමින් තරමක් වේගවත්ව සක්මන් භාවනාව කිරීමේදී සිත බාහිර අරමුණු වලට විසිරී යාම අඩුවන බව නිරීක්ෂණය විය. එලෙසම උඩ සක්මන් මළුවේ සිට ක්‍රමය ක්‍රමේ උඩ සක්මන් මළුවේ සිට කුටිය කරා එන විටත් මෙලෙසම සතිය පැවැත්වූ විට මුළු ගතම සතියෙන් මුළු ගමනම සතියෙන් සිදු කළ හැකි බවත් සිතෙහි විසිරී යාම අඩු බවත් පැහැදිලි විය. මෙලෙස පයේ ඉදිරි කොටස පමණක් අරමුණු කිරීම නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. පරියංක භාවනාව. පරියංක භාවනාව ආරම්භයේදී හොඳින් සතිය පිහිටියමුත් භාවනාව අරමුණ උදාසීන බව පළවිය. කයට සිත යොදා සිටීම උදාසීන බවත් පළවිය. නැවත නැවතත් වීරියෙන් කයටම සිත යොදා සිටින සිටින විට විනාඩි 45ක් පමණ ගත වූ පසු උකුල නාඹිය දෙසින් කය සැහැල්ලු වී සති සතිය ශක්තිමත් විය. ශරීරයේ සිදුවන විවිධ නැමීම් සිත පහත් හිස පහතට නැවී යාම සතියේ නිරීක්ෂණය කළ හැකි වූ අතර ඉරියව් වල වෙනස් වීම උත්සාහයකින් තොරව සිදුවන බව නිරීක්ෂණය කළ හැකි විය. ඉන්පසුව අත් දෙක වැලමිට පහළ කොටස. ඊතා වේගයෙන් චලනය වන්නාක් මෙන් දැනුනි. එම කොටසේ හැඩය නැති වී ගියාක් බඳු හැඟීමක් ඇති වූ නමුත් සතියේ නිරීක්ෂණය කරන විට හැඩය නැතු නම් නමුත් අත පිළිබඳව අවබෝධයක් පවතින බව දැනුනි. මෙම චලනයන් විනාඩි කිහිපයකට පසු ක්‍රමයෙන් අඩු වී ගියේය. ඔබ වහන්සේගේ අදිෂ්ඨානය මේ භවයේ තුලදීම සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. ශීම වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. උඩමල්ලුවේ ඉඳලා කුටියට නිකන් වටපිට බලන්නේ නැතුව આવොත් Tamange හිත විතරක් නෙවෙයි බලානින්න මනුස්සයගේ හිත තන්සින් වෙනවා. කචුකුචු ගගා කත් කේලම් කියලා කියලා කයවරු කියලා කියලා පෙරහැර බලලා එනකොට වගේ එනවට වැඩිය එන කෙනා ඒ තන්සුන් ගමනින් එනවනම් ඔය ගස් කොළන් වලට සැනසුමක් තියෙනවා. දෙන්නේ එකතුනොත් කචුකුචු ගන්න. ඉතින් එහෙම කරන්නේ නැති වෙන හොඳට මතක තියාගන්න තමන්ගේ ඒ පාරේ යනකොට මේ වැලි කැට වලටත් තේරෙනවායි. මේ පොළවත් සංසිඳෙනවා. ඒ නිසා මේ ලියපෙකනාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා අදිෂ්ඨාන සඵල වේවා කියලා අපි යනවා ඊගාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට පළමුවෙනි අනිමිත්ත ෂණික චිත්ත සමාධි අවස්ථාව පිළිබඳ අත්දැකීමක් ඇත. නොදන්නා ශේෂ්ත්‍රයක ගමන් කළ බැවින් ඒ පිළිබඳ නිශ්චිත අවබෝධයක් බොහෝ කල් යනතුරු මාහට නොවිය. එම අත්දැකීම මීට කලින් අවස්ථාවකදී ඔබ වහන්සේට පැවසූ පසුවයි හරියාකාර වැටහීමක් ලැබුණේ. දැනුදු මට බොහෝ වේලාවක් හුස්ම රැල්ලේම රැඳී සිට එය විදර්ශනා කළ හැක. ඉදිරි දියුණුව සඳහා මෙපමණක්ම සෑහේද. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඊතා හොඳින් හුස්ම රැල්ලේ নিমগ্ন වීමට নিমগ্ন වී සිටින විට මට අතීත අත්දැකීම් සිහියට නැගෙනවා. එය භාවනා දියුණුවට බාධාවත්ද? ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේම සරණයි. අර විශේෂයෙන්ම අර ආනාපාන කරගෙන ඉඳද්දි පරණ අතීත මතක් වෙනකොට ඒක පිළිබඳව කලකොල භාවයක් සැකයක් භාවනා කැඩුනා කියලා හිතුනොත් සතිය බාධා වුණොත් බාධායි. දැන් මට අතීත මතක ආවත් මට තාම ආනපානට එන්න පුළුවන්. ආනපාන ඇවිල්ලා බලන්න ආනපානේ කලබල වෙලත් නැහැ. ඒක නිසා මගේ සතිය අතීත මතක තිබුණත් කැඩෙන්නේ නැහැ කියලා කියනවනේ ඒක දිනුවක්. ඉතින් ඒක නිසා ඒ අතීත මතක තියේදී ආනපානේ බලන්න පුළුවන්කම ඒ කියන සෙල්ලක්කාර ගතිය කරලා තමයි වැටහිච්ච හැටි මේකේ තව විස්තර වෙලාමයි. ඒ නිසා අතීත මතකේ ලෝ නෙමෙයි කෙලස් තියෙන්නේ. අතිකමන්තනට පශ්චාත්තාප වෙනවා නම් කෙලෙස්. අතිකමන්තක දීදී ආනපාන කරන්න පුළුවන් නම් ඒ කුසලතාවයක් කියලා කියන්න අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආශ්වාස ප්‍රශ්වාසයේ ශ්වසනාලයේ ඔස්සේ මෙනෙහි කෙලිමි. මෙලෙස කොපමණ වේලා මෙනෙහි කළද අරමුණු ඒකාකාරීව පැවතුනි. සියුම්ව නොගියේය. මේ මේ අතර මා සිහිනයක් දුටුවේය. එනම් රාජකාරීය වශයෙන් ව්‍යාපාරයකට ව්‍යාපාරිකයෙකුට උපදෙස් දෙන අයුරිය. මේ දුටු වහා මා තිගැසී ගිය අතර මා ඍජුවම මූල කර්මස්ථානයට පැමිණියේය. සිත කුණු ගොඩකට වැටුණු යයි බියකින් මම සසල වී ගියේය. සසල වී සිටියේය. එය සිහිනයක් වුවද මා නිදාගත්තා මතක නැත. එමෙන්ම සිහිනයකින් ඍජුවම මූල කර්මස්ථානයේ පැමිණියේ කෙසේදයිද පුදුමයකි. ඉන්පසු නැවත මා ইහෙත මූල කර්මස්ථානෙට සිත යෙදවීමි. ආශ්වාස ප්‍රශ්වාස අරමුණු සියුම් වී නොයෑම මම මට ප්‍රහේලිකාවකි. ප්‍රහේලිකාවක් විය. ගිය දෙසැම්බර් මාස වැඩසටහනේ අවසානයේ අවසානයේ මා ලබා තිබූ ප්‍රගතිය අනුව ඔබ වහන්සේ මට උපදෙස් ලබා දුන්නේ ආශ්වාසය හා ප්‍රශ්වාසයේ නිරුද්ධ වීම බලන ලෙසය. මම එය සිහිකොට ආශ්වාසය හා ප්‍රශ්වාසයේ නිරුද්ධ වීම වෙන වෙනම බලන්නට විය. මෙවිට මාගේ ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම් වන්නට වූ අතර උගුර සහ පපුව ආශ්‍රිතව උණුසුමක් දැනෙන්නට විය. මද වේලාවකින් ඒ උණුසුම් වූ ප්‍රදේශයෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනෙන්නට වූ අතර එය පපු කුහරයෙන් ඉවතට විහිදී ශාරීරිය පුරා හිස්සේ වටත්යක් මෙන් විහිදෙමින් සිරසේ වටත් වෘත්තයක් මෙන් විහිදෙමින් දැනෙන්නට විය. මෙලෙස මාගේ මූල කර්මස්ථානයේ ස්වභාවික විකෘති වී ගිය අතර ආශ්වාසය හා ප්‍රශ්වාසය දැන් ප්‍රකට ඌයේ ඊතා සියුම් ලෙසය. මම දැන් වඩාත් ප්‍රකට වන්නට මට දැන් වඩාත් ප්‍රකට වන්නට ඌයේ ඉදිරියේ කළු සහ කහ මිශ්‍ර තිත් සහිත දර්ශනයකි. සමහර විට කළු පසුබිමේ කහ තිත් විය හැක. කෙසේ නමුත් අඳුරු කහ පැහැයකි. මා ඇස් පියාගෙන හිස හරවමින් බැලූ බැලූ අත එය විසිරී තිබිනි. මා එය දෙස මොකක්ද මේ මොකක්ද මේ යනුවෙන් මෙනෙහි කරමින් නිරීක්ෂණය කළෙමි. මද වේලාවකින් ශරීරයේ හිරිගතියක් ඇති වූ අතර එය වම් පාදයේ වම් පාදෙන් වඩා දැනෙන්නට වූ නිසා භාවනා මනසිකාරයෙන් මිදුනේමි. ප්‍රශ්නය අඳුරු කහ ස්වභාවය වෙත බලා මා මොකද්ද මේ යනුවෙන් මෙනෙහි කලේ සුපුරුදු කම්මැලිකම් කම්මැලිකමින් භාවනාව එපා වීම වළක්වා ගැනීමටය. මා ඒ අවස්ථාවේ එලෙස මෙනෙහි කිරීම නිවැරදිද? එවිට තර්මක උනන්දුවක් ඇති වේ. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ඵලයට වහා එළඹේවා. අවුලක් තියෙන එක මුලදි කියලා තියෙනවා අරමුණ වෙනස් වෙන්නේ නැහැ කියන චෝදනාව දිගට දිගට ගෙනල්ලා ඊට පස්සේ අතීත සිද්ධියක් කියලා දැන් ආයේ වර්ණ සංකලනයකට අවධානය යොමු කරලා තියෙනවා. නිසා ආගෙන ඉන්න කෙනාට තේරුම් ගන්න අමාරුයි මෙතන පැටලලා තියෙන කොතනද කියලා. කියන්නේ රචනයේ පැටලලා තියෙන්නේ. ඒක නිසා මේ එක සිද්ධියක් මොකක් හරි වාර්තා කරනවා නම් Tamanට වැදගත්ම තේරුම් ගන්න ඕනේ ඒක පුළුවන් අපිට සාකච්ඡා කරන්න. දැන් මේකේ අවස්ථා තුනක් කියනවා. හීන කතාවක් කියනවා අරමුණ වෙනස් වෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඊට පස්සේ කියනවා අරමුණ වෙනස් වෙලා ගිහිල්ලා ආලෝක වර්ණ අඳුරු වර්ණේ කහ පාටක් කියලා. නිසා මේක අපිට එකක් පිරිසුදු කරලා දෙන්න අපිට ඒක නම් සාකච්ඡා කරත හැකි මේ ලියුපේ කරා. මේ ලියලා තියෙන රචනයේ කියවලා බලලා නැහැ. කැමතිද මේ තමයි මේ වෙලාවේ විසඳා ගත යුතුමයි කියලා හිතන එක මූලිකත්වයේ දිය යුතු ප්‍රශ්න ජවනිකා මතක් කරලා දෙනවා නම් ලේසි නැත්තම් අනිත් දවසේ ඒ කොලිය අරගෙන එකකට අවධානය යොමු කරන්න නැත්තම් අමාරු වෙනවා අපට මේ අවුල ලියා ගන්න. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට එළියුම තියාගන්න. කැමති කෙනෙකුට අරගෙන ඒක හරි ගැසලා මොකටද මොකක්දයි අපි විසඳගatiya යුත්තේ කියන්නේ. ඒක නම් අපිට පුළුවන් වෙයි ජාම බේර ගන්න ගොඩක් දාගත්තොත් පටලැවෙනවා. අවසාන භාවනා ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන සති භාවනාවේ නාසිකාග්‍රේ සිත පීටවා ගත් විට විනාඩි 5කින් පමණ සිත සමාහිත තත්වයට වැටුනි. ඒ වෙලාවේ සිට අරමුණු දෙක තුනක් ආවත් ඒවා යටපත් කරගෙන භාවනාව ඉදිරියට ගෙන ගියෙමි. පැයක් පමණ දිගටම සිත සමාහිත තත්ත්වයේ සිටියෙමි. මුහුණේ මැස්සෙකු නලියනවා වාගේ දැනුණා. දැනුණමුත් භාවනාව දිගටම කරගෙන ගියෙමි. මුහුණ ඉදිරියේ කහ පැහැති අවකාශයක් ඇතිසේ දැනුනි. සිත සමාහිත තත්ත්වයේ සිටියේදී නැවත ආශ්වාස ප්‍රශ්වාසය දැනුනි. එවිට මම නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කළෙමි. භාවනාව දීර්ඝව කර ගැනීමට නැවතත් ඔබ වහන්සේගේ අවවාද ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය මේක ඇත්තටම දීර්ඝ කරගෙන යන බාධාවක් පෙන්වලා නැහැ. දැන් අරමුණත් එක්ක මුලිච්ච වෙච්ච ගතිය, මූණට මූණ දාලා ගතිය තියෙනවා නම් අරමුණේ බොහෝ වේලා සිටීම එක ලකුණු ලැබෙන ක්‍රමය දෙක අරමුණේ හැකියතාක් තුරතුරු කහ ගැනීම දෙවෙනි ක්‍රමය. ඉතින් මේ විදිහට ඉදිරියට යන එක තමයි දෙන්න තියෙන පොදු උපදේශය. ස්වාමීන් වහන්සේ මේ දානය ගැන ප්‍රශ්නයක් හදලා කලින් කියන. ඔව්. ගරු ස්වාමින් වහන්ස ගරු කටයුතු ස්වාමින් වහන්සේ වෙත ඊතා බැගෑපත්ව මේ ඉල්ලා සිටින්නේ භාවනාව පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවත් එයට පිළිතුරු දීම සුදුසුයයි හැඟේනම් පිළිතුරු ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. භාවනා යෝගීන් දානය වළඳන අවස්ථාවේදී කෙසෙල් ගෙඩි අලුවා සවුදොදොල් වැනි දේ අතින් අතින් කෑලි වලට කඩා නොගෙන කටින් හපා කෑම සුදුසුද? විකාල භෝජනා ශික්ෂාපාදේ සමාදන් වූ අප දහවල් 12ට 12 සිට පසුදා අලුයම කීයේ වෙනතෙක් එම ශික්ෂාපදය ආරක්ෂා කළ යුතුයද භාවනානුයෝගීන් වන අප දෙස නොඑක් ප්‍රදේශවලින් පැමිණෙන දාන දායකයන් බලා සිටින බැවින් මේට පිළිතුරක් ලබා දුනහොත් නොදන්නාකමට නිසා අතපසු උදේ මගහැර සිල්වත් ගුණවත් පිරිසක් සේ පෙනී සිටීමට හෝ හැකි වේවි. ඔබ වහන්සේ අප වෙනුවෙන් කරනා මේ මහඟු සේවයට ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් අජරාමර නිවන් සම්පත්තිය ලබන්නට හේතු වාසනා වේවා සාදු සාදු. අනුගේ කුණු කන්දලයක් ඇවිසිල්ලක් බවනම් පේනවා හොඳට. නමුත් අර ධර්මකාරණාට උත්තර තියෙන්නේ කාද්‍ය බෝධිය කියලා දෙකක් බුදුහාම සඳහන් කරලා තිනවා. කනවා බුදිනවා කියලා. කනවා කියන්නේ කඩා කනවා කියන එක. බුදිනවා කියලා අතින් අරන කනවා කියන එක. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා දතින් කඩා කණ්ඩෙපයි කියලා. ඒ නිසා අතින් කඩලා කණ්ඩී කියලා. ඉතින් බොහොම සියුම් ශික්ෂාපද ඔය කියන විදිහට බලන ඉන්න කෙනාගේ අවධානය තමයි ලක් වෙන්නේ. ඉතින් ඒ නිසා බත් පිඩ හදාගන්නද පින්ඩියාලෝපය කඩ කඩා කන්න එපයි කියලා තියෙනවා. හදාගන්න කියලා තියෙනවා මොනර බිජුවටක් විතර ප්‍රමාණයට ඒල පිඩ අරගෙන කටේ දාන්න. ඊට පස්සේ වෙන දේවල් කනකොට අතින් කඩලා කන්න කියනවා. ඉතින් ඒක භික්ෂුන් වහන්සේලාට දාලා තියෙන නීතියක්. නමුත් ඒක එහෙම කනකොට සෝබන ගතියක් පේනවා. ඒ නිසා අනුන් ගැන හිතලා ලියපු එකක්. ඒ නිසා දැන් මම දැනගෙන කෙසිකඩිය කනවා. අතින් කඩලා. තව කෙනෙක් කටින් කඩනවා කඩලා කනවා. ඒකට පිළිබඳව හිතන කරගත්තොත් මම අතින් කඩලා ගාවත් මට අකුසල් සිද්ධ වෙනවා. මේ අනුන්ගේ දේවල් බලන්න ගිහිල්ලා ඉතින් මේ ලියන්නේ අනුකම්පාවෙන්ම මම දන්නවා. මේ ලියන්නේ මේක සමස්යක් වශයෙන් හදාගන්න. නමුත් මේ මිනිස්සු ශිෂ්ටාචාර කරනවා කියන එක හරි අමාරුයි. ඒක නිසා පුළුවන් තරම් Taman ආදර්ශයවත් කටයුතු කරන්න මගේ ප්‍රශ්න ඇහිීමෙන් සමාජයටත් අපි මේ පණිවිඩය දෙමු දතින් කඩා කෑම සහ අතින් කඩා කෑම කියලා දෙක සර්වඥාන්සේ හැම සාමණේරයෙක් ලැබුවම ශේකියා පද හරහා උගන්ලා දීලා තියෙනවා. එයාගේම උදේ අරුණ උඩහා gediya ගහන්නේ හරියට අරුණට දවල් 12න් පස්සේ. ඒ දෙක තමයි අපි දැනට පිළිඅරන් තියෙන්නේ. ඊට අමතරව භික්ෂුන් වහන්සේලාට සහ අපේ මෑණිවරුන්ට හදලා තියාගෙන ඉන්නවා අපි අරුණ chart එකක්. ඒකේ පෙන්වනවා කීයටද මත්දහන කීයටද අරුණ කීයටද මේ විකාලේ කියන එක සඳහන් කරලා. ඉතින් ඒකට අනුව තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා උදේ ගෙඩිය ගහන එක පොඩ්ඩක් අහගන්න. ඒ වෙලාවේ තමයි දැන් මම හිතන්නේ 5යි 45 විතර වෙලා ඇති. දවල් 12යි 20 විතර වෙන. ඒ කියන්නේ අපි 12ට තියාගෙන ඉන්නවා. මේ පිළිබඳව තමයි තියෙන ගෙඩි ගැහිල්ල හරහා තමයි මේක තේරුම් ගන්න පුළුවන්. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි කාලයක් පොඩ්ඩක් ඉක්මවල ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් ප්‍රශ්න වලට සාදර වෙන්න වෙලාවක් නැහැ. අපි මෙතෙන්ල විනාඩි 55ක් විතර කාලය පාවිච්චි කරනවා සක්මන් භාවනාව සඳහා තුනට ඔල්ලෝසුපෑන් අපි එකතු වෙනවා පරියංක භාවනාව සඳහා සාමූහිකව මේ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩවිලේ නිමාව සටහන් කරනවා.